بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් اقتربت الساعة وانشق القمر وإن يروا آية يعرضوا ويقولوا سحر مستمر وكذبوا واتبعوا أَهْوَاءَهُمْ وَكُلُّ أَمْرٍ مستقل وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ حِكْمَةٌ بَالِغَةٌ فَمَا تغني النُّذُرُ فَتَوَلَّ عَنْهُمْ يوم يدعو الداع إلى شيء نكر خش عن أبصارهم يخرجون من الأجداث كأنهم جراد منتشر مهطعين إلى الداع يقول الكافرون هذا يوم عسر අස්සාත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය ළඟා වී ඇත. තවද සඳ දෙබෑ ඇත. නමුත් මෙම ජනයා කුමන සංඥාවක් ඔවුන් දැක්කද එය නොසලකා හරිනේය. තවද මෙය දිගටම පවතින ඉන්ද්‍රජාලමකයයි කියති. ඔව්හු මේද ප්‍රතික්ෂේප කළහ. Tamanගේ මනෝ ඉච්ඡාව පිළිපැද්දාහ. සෑම දෙයකටම નિયમિત අවසානයක් ඇත. සීමාව ඉක්මවීමෙන් ඔවුන් වැළැක්විය හැකි පෙරවිසූ ජන සමාජ පිළිබඳ වෘත්තාන්ත සැබවින්ම ඔවුන් වෙත පැමිණ ඇත. ගැඹුරු ප්‍රඥාවද ලැබී ඇත. නමුත් අනතුරු ඇඟවීම ඔවුන්ට ප්‍රයෝජනය නොවන්නේය. නබි මුහම්මද් එනිසා ඔවුන්ගෙන් ඉවත්වව්. කැඳවන්නෙකු ඊතා බිහිසුණු සිද්ධියකට කැඳවන දින ජනයා පහත හෙළන ලද බැල්මෙන් යුතුව ඔවුන් තනින් තන විසිරී සිටි පළඟැටියන් මෙන් මිනී වලවලින් බැහැර වෙති. ඔව්හු කැඳවන්නා දෙසට දිවෙති. මෙලොවදී එය ප්‍රතික්ෂේප කළ අවිශ්වාසිකයෝ සැබවින්ම මෙය දුෂ්කර දිනයක් යයි කියති. كذبت قبلهم قوم نوح فكذبوا عبدنا وقالوا مجنون وازدجر فدعا ربه أني مغلوب فانتصر ففتحنا أبواب السماء بماء منهمر وفجرنا الأرض عيونا فالتقى الماء على أمر قد قدر وحملناه على ذات ألواح ودسور تجري بأعيننا جزاء لمن كان كفر ولقد تركناها آية فهل من مدكر فكيف كان عذابي ونذور ولقد يسرنا القرآن للذكر فهل من مدكر ඔවුන්ට පෙර නුහ්ගේ ජනතාවද ප්‍රතික්ෂේප කළහ. ඔව්හු අපගේ ගැත්තා ප්‍රතික්ෂේප කොට උන්මත්තකයෙකු යයි කීහ. තවද ඔහු පන්නා දමන ලදී. එවිට ඔහු මම පරාජිතයෙක් වෙමි. මට උදව් කරනු මැනවයි තම පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය. එහෙයින් අපි ධාරානිපාත වැසි සහිත අහසේ දොරටු විවෘත කළෙමු. තවද මහ පොළව පලා උල්පත් ඇති කළෙමු. එවිට පෙර නියමිය පරිදි ජලය එකතු විය. තවද ලෑලි වලින් සහ ඇන වලින් සාදන ලද දැය මත අපි ඔහු ඉසුළුවෙමු. අකෘතඥ වූ අයට දඩුවමක් ලෙස සැබවින්ම අපි එය සලකුණක් කළෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? මාගේ දඩුවම සහ අවවාදයේ කෙසේ වීද? අල් කුර්ආනය දැන මුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කලෙමු. එයින් අවවාද ලබන්නෙක් ඇද්ද? كذبت عاد فكيف كان عذابي ونذر إنا أرسلنا عليهم ريحا صرصرا في يوم نحس مستمر تنزع الناس كأنهم أعجاز نخل منقعر فكيف كان عذابي ونذر ولقد يسرنا القرآن للذكر فهل من مدكر ආඥයා ප්‍රතික්ෂේප කළහ. එහෙයින් මාගේ දඩුව මහා අවවාදයේ කෙසේ වීද? নিরතුරුව අභාග්‍ය සම්පන්න වූ දිනක අප ඡණ්ඩ මාරුතය ඔවුන් වෙත එවෙමු. එය මුලින් උදුරන ලද ඉන්දිගස් මෙන් මිනිසුන් උදුරවාගෙන ගියේය. එහෙයින් මාගේ දඩුවම සහ අවවාදයේ කෙසේ වීද? කුරාණයේ දැනුමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කලෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? كذبت ثمود بالنذر فقالوا أبشرا منا واحدا نتبعه واحدا نتبعه إنا إذا لفي ضلال وسعر أألقي الذكر عليه من بيننا بل هو كذاب أشر سيعلمون غدا من الكذاب الأشر සමුජ්ජනයා අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කළහ. අපගෙන් වූ මිනිසෙකුද අපි අනුගමනය කරන්නේ. එවිට අපි සැබවින්ම මංමුලාවේ හා උමතු භවෙහියයි ඔවුන් කීහ. අප අතුරින් ඔහුට අනුශාසනය දෙන ලද්දේය. නැත. ඔහු අන්ත බුරුකාරයෙකි, රැවටිලිකාරයෙකි. අන්ත බුරුකාරයා සහ රැවටිලිකාරයා කවුරුන්දයි ඔව්හු හෙට දැනගන්නෝය. إنا مرسل الناقة فتنة لهم فارتقبهم واصطبر نبئهم أن الماء قسمة بينهم كل شرب محتضر فنادوا صاحبهم فتعاطى فعقر فكيف كان عذابي ونذر إِنَّا أرسلنا عليهم صيحة واحدة فكانوا كهشيم المحتضر ولقد يسرنا القرآن للذكر فهل من مدكر සැබවින්ම අපි ඔටු දෙන එවන්නෙමු. ඔවුන්ට පිරික්සුමක් ලෙස එහෙයින් ඔවුන්ගේ ඉරනම ගැන ඉවසිල්ලෙන් බලා සිටියු. ජලය ඔටු දෙන හා ඔවුන් අතර බෙදිය යුතුයයිද සියල්ලන් තම තමන්ගේ පාණයට ඉදිරිපත් විය යුතුයයිද ඔවුන්ට දන්වව. එවිට ඔවුහු තම සංඝයා කැඳවූහ. ඔහු වගකීම බාරගත්තේය. තවද ඇය එනම් ඔටුවා ඝාතනය කළේය. මාගේ දඩුවම සහ අවවාදය කෙසේ වීද? සැබවින්ම අපි ඔවුන් වෙත එකම ගිගුරුමක් එවෙමු. එවිට ඔවුහු හරක් ගාලක පෑගුණු පිඳුරු මෙන් විය. අල් කුර්ආනය දැනමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කලෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? كذبت قوم لوط بالنذر إنا أرسلنا عليهم حاصبا إلا آل لوط نجيناهم بسحر نعمة من عندنا كذلك نجزي من شكر ولقد أنذرهم بطشتنا فتماروا بالنذر ولقد راودوه عن ضيفه فطمسنا أعينهم فذوقوا عذابي ونذر وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ فَذُوقُوا عَذَابِي وَنُذُرِ وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ලූත්ගේ ජනයා අවවාදය ප්‍රතික්ෂේප කළහ. ගල් වැහි සහිත කුණාටුවක් එවෙමු. සැබවින්ම ලූත්ගේ පවුල හැර රාත්‍රී කාලයේ අවසන් කොටසේදී අපි ඔවුන් මිදෙවෙමු. අපගේ ආශිර්වාදයක් වශයෙන් ಗುಣගරුක අයට එලෙසය අපි තිලින පිරිනමනුයේ. අපගේ දඩුවම ගැන ඔහු ඔවුන්ට අනතුරු ඇඟවිය. නමුත් ඔවුහු අනතුරු ඇඟවීම සැක කළහ. ඔවුහු ඔහුගේ අමුත්තන් ඔහුගෙන් පැහැර ගැනීමට තැත් කළහ. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. තවද මාගේ දඩුවමද අවවාදයේද රස විඳිනොයි කීවෙමු. සදාකාලිකව පැවතෙන දඩුවම උදෑසන ඔවුන් කරා සැබවින්ම පැමිණියේය. තවද මාගේ දඩුවමද අවවාදයේද රස විඳුනි කීවෙමු. අල් කුර්ආනය දැනමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කලෙමු. එයින් අවවාද ලබන්නේ ඇද්ද? وَلَقَدْ جَاءَ آل فرعون النذر كذبوا بآياتنا كلها فأخذناهم أخذ عزيز مقتدر أكفاركم خير من أولئكم أم لكم براءة في الزبر أم يقولون نحن جميع منتصر سيهزم الجمع ويولون الدبر بل الساعة موعدهم والساعة أدهى وأمر إن المجرمين في ضلال وسعر يوم يسحبون في النار على وجوههم ذوقوا مس سقر فرعون جي جنيا عبتده අනතුරු ඇඟවීම සැබවින්ම පැමිණියේය. ඔව්හු අපගේ සියලුම ආයාත් ප්‍රතික්ෂේප කළහ. එබැවින් ਸਰව බලධාරී ਸਰව බල සම්පන්න යානන්ගේ ග්‍රහණය ලෙසින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු. මක්කා වාසීන් අතුරින් නුඹලාගේ අවිශ්වාසිකයින් ඔවුන්ට වඩා හොඳද? නැතහොත් ධර්ම ග්‍රන්ථවල නුඹලාට මිදීමක් තිබේද? නැතහොත් අපි සියලු දෙනා ජයග්‍රාහකයෝ වෙමුයි ඔව්හු කියනෝද? මේ පිරිස ඉක්මනින්ම ඉමහත් පරාජයකට පත් කරනු ලබන්නෝය. තවද ඔවුන් සියලු දෙනාම පසුපස හැරී පලා යන්නෝය. අස්සාත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය ඔවුන්ට નિયમિત කාලය වේ. එම අස්සාත් ඊතා ඛේදජනකය. ඊතා තිත්තය. සැබවින්ම මෙම වැරදිකරුවෝ නොමගෙහිය. තවද උමතු භවෙහිය මුنين අතට ඔවුන් निराගින්නට ඇදගෙන යනු ලබන දිනේ निराගින්නේහි රස විඳිනුයි ඔවුන්ට කියනු ලැබේ. إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مستقر إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ في مقعد صدق عند مليك مقتدر සැබවින්ම අපි සෑම දෙයක්ම නියමයක් අනුව මෙවෙමු. අපගේ අන එකම ආඥාවක් පමණි. එය ඇසිපිය හෙළෙන මොහොතක් තුල ක්‍රියාත්මක වන්නේය. නුඹලා වැනි බොහෝ දෙනා සැබවින්ම අපි විනාශ කළෙමු. අවවාද ලබන්නේ ඇද්ද? ඔවුන් කළ සියලු දෑ ලේඛනවල සටහන් වී ඇත. කුඩා වූත් විශාල වූත් සියලු දෑ ලියා තබන ලදී. බිය වැති අය සැබවින්ම උයන් සහ දිය දහරා අතර වාසය කරන්නෝය. ਸਰව බලධාරී රජුගේ සන්නිධානයේහි සත්‍යයේ ස්ථානයේහි